කියලා මම හිතේ මේ ආරම්භ කිරි ආරම්භලද දීලා කියනකොට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කුසීතෝ වලසෝ කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන එකයි නදාස. ඒක අදහස් ගන්න බුද්ධජනන වහන්සේ ආරම්භලද දීලා කියනකොට වාස්තු කරනවා අනුපන්නාන වාදා උපන්නාන කුසලාන ධම්මාන උපාදා කිතිය සම්මතා දීවෝ භාවයේ විපලයි භාවනා පරිපෝරය. තමන්ගේ තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමටත් ඒ වගේම ඇති කරගන්න නැති කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීමට සාමෝ දල්ල පරක්කම අනිත් දුරෝ කුසලයේ ධර්මයේ කියන වචන තුන බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ඒ දෙකේ දෙකෝ ආරම්භියෝ විතරයි සාමෝ දල්ල පරක්කම ඒකයි උපාරියක් තියෙනවා අනිත් එක්ක දුරෝ කුසලයේ ධර්මයේ මේ නිවන් යන මාර්ගයේ ගමන් කරනවා නම් මේක බහැර කරන්නේ නැතුව ඒ කියන්නේ මේ මාර්ගයෙන් පිටපණින් නැතුව මේ මාර්ගය නතර කර කර නතර කරලා යන්නේ නැතුව විකටම දිගටම තවම මාර්ගයම කරගෙන යන්නට පුළුවන් ශක්තිය තියෙන කෙනෙකුට තමයි නිවන් දැකෙන්නේ. දැන් අපි නිවන් යන්නට බහනා කරගෙන ඉපස්සේ ධර්ම ඉන්නකොම මොකක් හරි ධර්මයේ එකක් හරි නැහැ දැන් එකක් හරි ආගමේ එකක් හරි සමාජයේ පෞලිකක් හරි මොනවා හරි කරුණක් ආවට පස්සේ ඉතින් ඒක මානසික ගානකට දානවා. මුලින්ම සිනමාට නිවන් යන ලබන නිවන් යන ගමන සමාන වෙනවා උදාහරණයක් වශයෙන් කතා කරනවා ඔබේ ඔය අවුරුදු 30 වෙනි ලක්ෂණ දක්වන විශ්වන දක්වන සුදුසු කොටයක් කයිකලා ඒක ගන්න තාපන ඒ ගන්න යන පොත්ගලේ ටිකක් දුර දයනම් කරලා උත්සාහ කළා ජීවිත කළොත් දයම අදාහේ මුල සමාපෝරේ පොතලා නැවතත් ආයෙත් කරනවා තවත් සතුටට ගිහිල්ලා ඉවර ආයෙත් සත්‍යක සම්බුල් දෙක බුරු කරලා ආයෙම ගිහින් සලස්තාවම මොනසම කතා වෙනවා කියනවා. ඉතින් ඔහුත් කවදාවත් අර මුදුනටම යන්නට හැකි කමක් නැහැ. ඒ වගේ තමයි නිර්වාණය අවබෝධ කරගන්නට බාර බලාපොරොත්තු වෙන කෙනා ආරම්භන ලද ජීවිතයෙන් තුර කතා කරනවා කටයුතු කරනවා. ආරක්ෂක වීඩියෝ විහෙරති කියන්නේ ඒක ආරම්භන ලද ජීවිතයෙන් තුර වාසය කරනවා. ඒ වෙනුවට සාම ඉතා දෙවි බල්ල පරක්කම දෙවි පරක්කම සම්‍යක් පිළියක් ඇතුව අනිත් චිත්ත ප්‍රෝපසලයේ සම්මේසෝ මේ ප්‍රසල් ධර්මයන් ඇති කිව ඇති කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහය පස්සට තබන්නේ නැතුව දිගටම දිගටම කරගෙන යන්නට. එහෙම නැති කෙනෙකුට මේ නම් ලබන්නට බැහැ. ඊළඟ තියෙන කාරණා උපක්ෂිත සතිස්ථායම් විභවෝ වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ මුක්ඛප්පිතේ සිකෝපනේ සමුත්තංගින් තේ සම්පදිතවත්තං උදිකේ වික්ඛෝ සතිමා හොති කර්මේන සතිමේ පක්ඛේන සමන්නාගතෝ චේතකම් පිච්චන භාසිතම් වේ පරිද්දා අනස්සරිකා. ඒ බුදුහාමුදුරේ විස්තර කරනවා එළඹ සිටි සිවිය නැත්නම් සම්මා සතිය දිනු කරගත්තු කෙනෙකුට පමණයි ධ්‍යාන අවබෝධ කරගන්න පුළුවන් වන්නේ සම්මා සතිය දිනු කරගත්තු නැති කෙනෙකුට නෑ. අතිමා පරම හරිය කියන එක උතුම් සතියකින් යුතු කියන කයි මේ දක්වන්නේ. එතකොට පරම සතියේ පක්ෂයෙන් සමානාව දුතුම සතියේ තමයි නිසු වෙලා තිබෙන්නේ. ඉන්දිය නැති කෙනෙකුට සම්මා සතිය දියුණු කරගත්තේ නැති කෙනෙකුට කවදාවත් නිවන ලබන්නේ නැහැ. මෙහෙම මේ පිළිබඳ විවිධ අවස්ථාවලදී සමාධියෙන් දෙදෙල දොරේ කටයුතු කරන එක සිහියෙන් ඒකවට වගේ ප්‍රධානම කියන කාරණා දෙන්න දීලා තියෙන. ඒක වැඩ කටයුතු කරන එක ඒ කරන වැඩේටම අවධානය යොමු කරමින් යොමු කරමින් කරන්නට බලන්නේ. එහෙම දවසකට පැය 15ක් භාගයක් වගේ සුඛාගතක් කරනකොට ඒක ටික ටික ටික ටික කාලය වැඩි කරගන්න පුළුවන්. කියන්නේ ඒ කරන වැඩේට මමතනින් යොමු නොකටත් ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. උදාහරණයක් ඉත තේරෙනවා ඉත තේරෙන තුන වෙනකොට ඒක කල්පනා කර කර. ඒක තේරෙනවා තේරෙනවා කියන එකත් ඒක කරන්න පුළුවන්. ඒ වගේම කරන වැඩේට මමතනින් යොමු කරමින් කරනකොට ඒ වැඩේ හොඳට කරන්න ලබනවා කියලා ඒකත් සම්මතරව ඒ සමාජයේ සත්‍ය දිනු කර ගැනීමකට මේක හේතුනවා. මෙතන සම්මා සත්‍ය නෙවෙයි මේ සත්‍ය දිනු කර ගැනීමට හේතුවීමයි. ඊගෙන එක කටයුතු කිරීම තුළින් සිදුවන්නේ. සම්මා සත්‍ය කියන්නේ සතිපට්ඨාන ධර්මයන් දිනු කිරීමයි. එතකොට ඒක නිසා සිහියෙන් ඇති කෙනෙකුට නිවන් ලබන්නට බැහැ. මේක තේරුම් ගන්න මේක තේරුම් ගත්තට පස්සේ සිහියෙන් වැඩ කිරීමේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන කොයි භාවනාවේ කොයි සත්‍යයේ Taman දිනු වෙන එකක් තමයි සිහියෙන් පිටට වැඩ කරන්න පුළුවන් හැටි. ඒසාති ඊළඟට සමාහිතස්සයම පිටේ ධම්මෝ නාම ධම්මං ධම්මෝ අසමාහිතස්ස ඒකෝතකනේ සම්පත්තං කිනේ සම්පදිකෝත්තං සමාහිත සමාධිමත් සිතකට කෙනෙකුට මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් වන්නේ සමාධිමත් සිතක් නැති කෙනෙකුට කරයි ඒක විස්තර කරනකොට ඒක දෙකේ දෙකෝ විශ්ව සංවේ වේදපතේ ධම්මේ සංසංකාරයන් වේදපන්දේක සංකල්ප ඥාන උපසම්පද වේදතු ආදී වශයෙන් ධ්‍යාන තත්ත්වයන් තමයි විස්තර කරන්නේ ඒ කියන්නේ නිවන් ලබන්නට නම් සමාධියේ සිට තුළ අත්ම වශයෙන් පළවෙනි ධ්‍යාන මට්ටමට සමාධියේ සිට දියුණු වේ යුතුයි. මේක සමත වශයෙන් මුලින් භාවනා කරලා ඒකම ආරම්භක සිට පිටුවාගෙන ඉඳලා ඉඳලා ටිකින් දෙකට භාවනා කිරීම තුළින් මේ ධ්‍යාන සිට උපදවා ගන්නට පුළුවන් ඒක. එහෙම නැත්නම් සංවිපස්සනා විදර්ශනා භාවනා මුලින් ඉඳලා කරගෙන කරගෙන යනකොට සමාධියේ සිට තුළ නිරායාසයෙන්ම පරිණ ගුණන සත්‍යෝ ඉන් යහත ජීවන ධ්‍යානයකට පිටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට ඒක නිසා මේ ධ්‍යාන සිතක් පත්‍ය වශයෙන් නිවන් ලබන්නේ සම්මා සමාධි අත්‍ය වශයෙන්. සමාධි ඉන්ද්‍රිය සමාධි බල අඩු වශයෙන් දක්වන සමාධි සම්බොච්චංග මේ අත්‍ය වශයෙන් කාරණා. ඒක නිසා සමාධිය පිටකොර සමාධියක් නැත්නම් කෙනෙකුගේ කෙනෙකුට කෙනෙකුට අවදාන නිවන් අවබෝධ කරගන්න සමාධිය අත්‍ය වශයෙන් සම්පූර්ණයෙන් ඇති කරගන්න ඕනේ. විපස්සනා වශයෙන් ඇති කරගත් සමාධිය තමයි සමස්ත කර්ම. එතකොට ඉන්දිය පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියන එක විශේෂයෙන් අන්තර්ධර්මයේ අන්තක කියන ටිකක් ගැඹුරින් කියන්නේ කියලා විශේෂයෙන් මේ දුව වෙන කියන්නේ සමාධිය කියන එක සිත එකඟ භාවයම නෙවෙයි ඒකහා සත්‍යන සමාධියේදී පළවෙනි ධ්‍යානයේදී විචක්ක විචාර ප්‍රේක්ෂකේ කන්දපා කියන අංග පහක් තියෙනවා ඒ අංග පහෙන් දෝ සම්පලින් ධ්‍යානයේ පස්සනකාරී සංකහද්ද දකින්න පුළුවන්කම තිබෙනවා ඒ අංග පහෙන් තමයි පළවෙනි ධ්‍යානයේ පස්සන් ඒ පස්සනාන් පස්සේ තමයි සිත අදවත ඇතුළට තුඹා දැක්වා වගේ ගොස් සම්පූර්ණයෙන් සිත නිසලව සාන්තව සංපත්ත දැල්ලතිව වගේ තිබෙනවා. ඇති සමාරමණක් නැහැ. බාහිර අර්ථ සමානට එරෙන එවුනට ඒ පස්සට ඉපදුවන්නේ සිත මෙසලෝ වලින් කලසිබ්බා වාගේ අදිස්ථාන කරන කාලය තුළම පවතින සිතට අභින්න සැනසීමක් තුළ. සිත විවේකයට සිතපත් වෙලා සිතට අරමුණේ ඉන්නේ සිත විවේකයට පත් වෙලා. මාර කලින් කියවනේ සිත විවේක අවස්ථාවේ නිවන් යන කෙනෙකුට විවේක ඉතාම අවශ්‍යයි කියලා කායියට සිත විවේක උපදිනක. මෙතන සිත විවේකයක් තියෙනවා ඊළඟට උපදී විවේක කරන ඒ වෙලාවට කෙලෙස් ධර්මයක් පත් වෙනවා. රාගයෙන් මෙතන ද්වේෂයෙන් මෙතන මේ අවස්ථාවේදී තමන් කැමති රාගක තීරණයක් නැති කරගත්තොත් තමන්ටම තේරෙන්නේ ඇති කරගෙන බලන්න දිහාම ඉන්නකොට මේ රාගකයක් එතකොටම තමන්ට තේරෙන්නේ මේ රාගකයක් ඇතිවීම කොයිතරම් දුකක්ද කොයිසක කොයිතරම් බර වෙනවද ඕලාට වෙනවද මේක සුපත කොච්චර ප්‍රයෝජන භාවයක් දක්වන්නේ ඒ සියුම් භාවයෙන් නැති වෙනවා නේද අර නිගාමී සුසෝකේ නැති වෙනවා නේද කියන අවබෝධය තමන්ම අත්දකින්නට පුළුවන් වෙනවා ඒ නිසා තමයි අර උපදී වලින් ඇති වෙන විවේකයක් දැකෙනවා. පළවෙනි ධ්‍යානයෙන් පස්සේ දෙවෙනි ධ්‍යානයේ තියෙන දෙවෙනි ධ්‍යානයේදී විපස්සක විචාර දෙකම සම්පූර්ණ වෙනවා. ඒ විපස්සක විචාර දෙකම නිරුක්තේලා ගිහිල්ලා තේක්ම තේක්කතාවගෙන අංග තුනෙන් යුතු දෙවෙනි ධ්‍යානයට පත් වෙනවා. පළවෙනි ධ්‍යානයේ වඩා ගැඹුරුයි, ඊට වඩා සාන්තයි, ඊට වඩා ප්‍රණීතයි, ඊට වඩා සෝදායි මුලින් කියනවා වගේ සිතිල් උලඟක් තියෙනවා. වතුර විදිනවා. මුලින්ම මම වතුර භාගයක් අතුරට සීතල වතුර භාගයක් අතුරට දැක්කා වගේ සිතිල් සබ්ද ගන්නට පුළුවන් කයසි දෙසිති සිසිලව සීතලව සිසිලව නිකලව ආන්තරයන් පස්සන දවස් කිවෝනි කියන්නේ සම්මුතියන අවස්ථාවේදී සුඛය අයින් කරගන්න තෝරන විචක් විචාරණක දෙන ඥාන කියන කල දුරමණ ඥාන කිපි කියන කරනවා කියන්නේ ඒකට සුඛය ගන්න කාරණා අංග දෙකෙන් මේක ධ්‍යානය පවතින ජීවන ධ්‍යාන වලදී විසමත් නොකර ඒ ධ්‍යානයේ සම්වාද දෙක සුඛය ඉස්මතු වී ඉස්මතු වී තිබෙන ජීවන ධ්‍යානයේ සිටපත් අතොන්නේ ධ්‍යානයේ සිටපත් කරගෙන දඩේවත් අධිස්ථාන කළොත් එන ඒකේ ලැබෙන සුඛය තව තවත් වැඩි වෙනවා කියන එක තමයි පුළුවන් වෙනවා ඒක කියන්නේ සුඛය ඒක සම්බන්ධතාව කියන අංගයකට පමණ ඒ සුඛය කය පුරා දිවිදී ගන්නා උදයක් අර ප්‍රීතිය සුඛද වෙනවා උදයක් මේ කයේ මුළු කයම සුඛයෙන් දිවේ ඉපදිනවා සාමිච්ඡවන්න ඒ සාසමාන සුඛයක් මෙන්න මොන්නම දෙකින්වත් බබන්නට බෑ ලෞකික කාම සම්පත්තියේ ඒකට මේ සුඛය ඒකාන්තතාව සම්මුතියන ඒ විනාඩි දෙන උපේක්ෂා ඒකාන්තතාව සම්පූර්ණ සුඛයක් පයින් වෙන උපේක්ෂාව සහ ඒකාන්තතාව සංසහතරෙන් විනාඩි සුදුසක් මේ ඉතින් සම්පූර්ණ නාසාස පස්සසනන් අරමුණකට ඒක සම්පූර්ණ නිසමදී නොතේරීම නැත්තට නැති නැති යනවා ඒ වගේම සිත් මොනම හේතු කොටක් ආයතනයේ බාහිර සම්ප්‍රදායෙන් සම්පූර්ණම වගේ නතර වෙනවා තමන් ඉන්නේ කොහෙද කියලා දැනන්නේ සිතන්න තියෙනවා වගේ උදේ නිසලව අධිෂ්ඨාන කරන කාලේ දක්වාම පවතින අර හිතේ විවේකය උපදී විවේක කාය විවේක ඔක්කොම තියෙනවා. ඒ නිසා රූපාවච ගුණාන්තය කියන රූපාවච අධිෂ්ඨාන කරගෙන සමන්ත මුළු විශ්වයම තියෙන හැම රූප නිමිත්තක්ම සම්පූර්ණයෙන්ම නැතිකරන කියනවා. මුළු විශ්වයම දෙක්ක අභ්‍යවකාශයක් ඒ අභ්‍යවකාශයේ පවත්නා වූ අහස තමාගේ සිතට පේනවා ඒ අහස අරමුණු වෙමින් තමයි ඒ වෙලාවේ අනන්තෝ ආකාශෝ කියන ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන හැඟීමෙන් යුතුවයි අරූපාවචර පරිණාමයට යනවා සබ්බතෝ කටික සංඥානං අත්ංගම සබ්බතෝ රූප නිමිත්තන සම්පතික්කම සෑම රූප නිමිත්තක් ඉක්මනට ඒ වගේම සිිතේ ගැටීම සිකරන කොමාර බාමාස සිතනස කරන්නේ සිතනස ක්‍රම තමයි සිතනස වන්නතු අනන්තෝ ආකාශෝති මේ අනන්ත ආකාශයේ මුළු විශ්වයේ කොතනදවත් සිද්ධාක් කියන්නේ මේ චිත්ත රූපේ අරමුණ වන්නේ අනන්තෝ ආකාශෝති මේ ආකාශය අනන්තයි මේ ආකාශය අනන්තයි මේ ආකාශය අනන්තයි කියන හැඟීමෙන් නිකුව අර ඒ ධ්‍යානයට සුපපත් වෙනවා. ඒ වුණාට අපි කියන්නේ කියන්නේ එතන ඇති. ඒකෝට සමාධිය කියන කෙනෙකුට තමයි මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් මේකෙන් අදහස් කරන්නේ ඒ සමත භාවනාව කරලා දුකටම ධ්‍යාන උපදවලා උපදලා ඊට පස්සේ විදර්ශනා කරලා නිවන් යන්නට කියන එක. විදර්ශනා භාවනා කිරීමෙන් ඒ ධ්‍යාන උපදවා ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඊළඟ කාරණා මේ අහලා තියෙන කාරණාවක්. මඤ්ඤවතෝ අයම් පිටේ සම්මුණායන් ධම්ම දුක්ඛන්නස්ස. ආර්ථිමත් කෙනෙකුටයි මේ ධර්මයේ තියෙන්නේ මූල අයත නෙවෙයි. ඒක තේරෙන්න බුදුරජාණන් වහන්සේ කියන ප්‍රශ්නාව මේ අයට එකම ප්‍රශ්නාවක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. මේ තමයි ප්‍රශ්නාව කියවම උපාදි පාසෙන් කරන ප්‍රශ්නාව උපාදි ගන්න පුළුවන් නුවණ තියෙනවා ප්‍රඥාව තියෙනවා. මොනම කතා කරන ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නාව කියන්නේ. ඒක පිටේ දුක්ඛ පඤ්ඤා පොතුගේ ප්‍රධානම පඤ්ඤා සමන්නාලතු වර්යය නිත්‍ය දුක්ඛය සම්මා දුක්ඛය ගාමිනිය. ඕමයි ඒ ප්‍රශ්නාව බුදුහාමුදුරුවෝ ඉස්සර කරන්නේ. උපනිෂේධක සංඥාවට උද්‍යත්ත ධාමිනා ගන්නවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධාමයන් ඇතිවීම නැතිවීම දෙය වෙයි. ඇතිවීම නැතිවීම දැක දැක සිටින්නට පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. අරියාය උතුම් ප්‍රඥාවයෙන් සාමාන්‍ය ලෞකික ප්‍රඥාව නිත්‍යකාය ගැන ජීවිතය දකින්න ප්‍රඥාව පංචස්කන්ධයේ නියම தත්ත්වයේ ජීවිත දකින්නට පුළුවන් ප්‍රඥාව මේවා නිමේ දේශනාවකට නිමේ විදිහට කියන මේ දේශනා දෙලොකුන් නැතිය ප්‍රධාන தත්ත්වය කියලා ගන්නට මම කියලා ගන්න මම දියා මේ කියලා ගන්න මොකක්වත් නැහැ මේක දේශ පරික්‍රියාවක් තියෙනවා පවතිනා නැතිනවා ආයෙ තියෙනවා ආයෙ තියෙනවා පවතිනා නැතිනවා දිගින් දිගට දිගින් දිගට මෙසේ ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් සංස්කාර කරන වාසියක නැවැත්ම කර මෙතන කිසි දෙයක් නැහැ කියලා දකින්නට පුළුවන් විනිවිද දක්නා ප්‍රඥාවක් තියෙනතොන සම්මා දුක්ඛ ප්‍රාණිය මේ දුක නැහැවීම සලවට වීමට හේතු වන ප්‍රඥාව. මේ ප්‍රඥාව නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒකයි නිවන් ලැබීමට නම් පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරන්න කියලා අපි කන්නේ නැහැ කියලා තියෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එතකොට මේ දුක්ඛ පංචස්වාදානස්කන්ධයේ සුභයක් දානපස්සේ විහෙති. මේ පංචස්කන්ධේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාර විඥාන කියන කොටස් පහේ ඇති වෙන විට ඇති වෙන බව නැති වෙන කොට නැති වී අනිත්‍ය දැනකට අනිත්‍ය දැන බව දැකදක දැකදක. ඒක පිටට පෙනෙන්නේ කොහොමදනේ? භවනා කරන ධර්මයන් ස්වස්පස්සේ දෙනකොට නිවන් ලබන්න පුළුවන්. ඒ ප්‍රඥාව නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥාන පඤ්ඤා සමන්නාම කොටින් නැතිනම් ප්‍රඥාවෙන් යුතු නෝවාන යම් කෙනෙකුට නිවන ලබන්නට පහසු වන්නේ නැති කමක් නෑ. ඒක නිසා මේ ප්‍රඥාව ඇති කරගන්න තොන මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා තමයි විදර්ශනා භාවනා කළ යුතුන්නේ. එහෙම නැති කෙනෙකුට කවදාවත් නිවන ලබන්නට බෑ මේ ප්‍රඥාව සම්පූර්ණ අවශ්‍යයි. ඊළඟ කාරණාව නිප්පංච රකින්නෝ විත්‍රේ අහං ධම්මෝ නිප්පංච රාමස්ස නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රකින්නෝ සංසාරයේ දිගින් දිගට ප්‍රමාදයට පෙළෙන කරුණ වලට කියන ප්‍රපංච ධර්ම කියලා. මේ ප්‍රපංච කියන්නේ ප්‍රමාදයේ දෙනවා. ප්‍රමාදන නුවන් යන්න දෙන්නේ ප්‍රමාදන නැවත නැවත ජාතින් ජාතිට කඩකට උපදෝපද මරමන යනවා. ඒකයි ඒ සමාධන් වල ස්වરૂපේ ප්‍රමාද ධර්ම ප්‍රධාන වශයෙන් පොත්වල දක්වලා තියෙන කරුණු තුනක් සංහාව නිසා. වැරදි ආකාරයෙන් නිසා මාන ඔය තුනෙන් දක්වලා තියෙන සංඥා දුක්ඛ මාන ප්‍රපංච ධර්ම වශයෙන් අපි ප්‍රායෝගික වශයෙන් බලනකොට ඒකේ වැදගත් මොනවානේ අවිද්‍යාව මම කියලා කෙනෙක් සිතනවා කියන අත්මාන ආදී ඒ සංවේද සංඥාන් තමයි ප්‍රපංච ධර්ම වශයෙන් මාන දකින්න කලින් කිව්වේ ප්‍රපංච කොටල තියෙන සංඥා විඥාන කියන එක සංසාරේ පිටින් දිගට හේතු වෙන ප්‍රපංච ධර්ම වශයෙන් දක්වන. ඒකත් සංහාව නිසා තමයි දුක්ඛ සමුදය සත්‍ය නැවත නැවත ක්‍රියාත්මක වන්නේ. ඒ නිසාම තමයි නැවත නැවත උපදින්න දී සංසාරයෙන් පිටින් දිගට යන්නට වෙන්නේ. ඉතින් මේ සෑම දෙයක්ම සිදුවන්නේ අවිද්‍යාව නිසා. ඉතින් මා දකින ප්‍රපංච ධර්මයේ අවිද්‍යාව නොදැක්කම. මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය දන්නේ මේක අනිත්‍යයි කියලා දන්නේ මේක දුකයි කියලා දන්නේ මේක අනාත්මයි කියලා දන්නේ මේක දුක්ඛ සත්‍යය කියලා දන්නේ මේක දුක කියන හේතුව කියලා දන්නේ දුක නැති කරන්න මේ විදිහටයි කටයුතු කරන්න කියනවන දන්නේ කියලා දන්නේ මේවා දුක නැති වුණ මෙතනයි දුක්ඛ නිරෝධය මෙතනයි නැත්නම් ඔකෝමන් පරිසිත මේක සත්‍යයන් පරිසිත මේක අනාත්ම පරිසිත ආරණ පරිසිත මේක නිවන මේක ආදී වශයෙන් කර්ම දන්නේ එතකොට මේ නොදන්න අවිද්‍යාව නිසා තමයි සංඥා ඇති කරගන්නේ සංසාරේ වැඩි සිටීමට ආශා කරන්නේ විවිධාකාර අකුසල කර්ම කුසල කර්ම කරන්නේ මේ විදිහට කරලා දිගින් දිගට යන්නේ සිදුවන්නේ මේ ප්‍රපංච ධර්මයන් සමාගයේ සිටතර ඇති වෙන ඉතිබලෙන්ද ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරන ධර්ම ඉවනට යන්න නැති ප්‍රමාද කරනවා ඉතින් මේවා තියෙන කෙනෙකුට කවදාවත් ඉවන් යන්න බැහැ නිත්‍යපංච නාමස්කාරයන් වික්‍රේ ධම්මෝ නිත්‍යපංච රත්නෝ මේ ධර්මයේ අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ අර ප්‍රමාද ධර්මයන්ගෙන් විරුද්ධවට කියන්නේ අප්‍රමාදී විකරණය නිත්‍යපංච ප්‍රපංච නැති ස්වરૂපය පිළිබඳ ඇලීමක් තියෙන ඒකම දිනු කරගන්න ඕනේ කියලා සංගීම තියෙන කෙනෙකුට ඒක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ ප්‍රපංච නිරෝධයේ සිත්තම් පස්සන්දි පටිංගදි සංසිප්පති අතිමුච්ඡිත කියන. ඒ පොත්වල තියෙන අතිමුච්ඡිත කියන කතාවේ විමුච්ඡිත කියන කතාව මම මගේ හදවත තියෙන අතිමුච්ඡිත කියන කතාව. ඒකයි වෙනවත් ප්‍රකාශකේ. ඒකෝනේ ප්‍රපංච නිරෝධය. ප්‍රපංච නිරෝධය කියන්නේ සංඥා දිස්මාන නිරුද්ධ කරපු ඒ සංස්කාර විරහිත තත්ත්වයට පත් වෙච්ච ජීවන. ඒ නිවනේ චිත්තම් පස්සන්දති පසින්දති සංසිත නිවනට දැක්ක ගන්නවා. ඒකේ ප්‍රසාදයේ පස්සනා සංසිත ඒකම සීඩ දිහා. අදිමුක්ති යෝගේ ඉල්ලගෙන දැක්ක දෙන සිනාසනක. එතන විමුක්තිය කියන පොතේ වචනේ වැරදි ඒක අධිමුක්තිය කියලා අපි මේ නිසා ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරුවෝ වෙන්න ඕන කියලා තියෙනවා. නැත්නම් ඒක මගේ සිතේ නෙමෙයි කියන්නේ. එතකොට ඒ විදිහට ඒ නිර්වාණ ධාතුව පිළිබඳව මේ ප්‍රපංච ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කෙනෙකුට තමයි මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක නැති කෙනෙකුට නිවන් ලබන්න බැහැ. එතකොට මේ දක්වා කියන ලද කර්මවල අර මුල් කාරණාව හැර ඉතිරි කරුණු පිළිබඳ බුදුහාමුදුරුවෝ කියපු කාරණා හතයි ප්‍රකාශ කරන්නේ. ඒවත් ප්‍රතිසාරණ වෙනවා කියනවා නම් ඒ ප්‍රතිසාරණත් අපි නැවත ප්‍රකාශ කරනවා. මේ නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සත්‍යපිටේ කියන කෙනෙකුට. සත්‍ය කියන්නේ ලබදේ සත්‍ය වීම පමණක් නෙවෙයි භාවනාව තුළින් ඇති වෙන ප්‍රේක්ෂම්බුද්ධ ඥාති ගුණ ධර්ම කියන ඒවා තියෙන කෙනෙකුට. නැති කෙනෙකුට බෑ. ඊළඟට විවේකයෙන් යුත කෙනෙකුටයි මේ නිවන අවබෝධ කරගන්න පුළුවන්. කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක. මේ හයක තමයි මේ දාය සම්මිතියට නිතරම කතා බහ කර කර සංකල්පාරම්භක ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ඒක කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි නිසා සමන්ත විවේක ඇති කාලයක් හෝ ස්ථානයක් උපයා ගන්නවා. ඒකට දානවා කරනවා විවේක ඇති අවස්ථාවක් ගන්න. කොහොමද ඔක්කොම නිදාගත්තට පස්සේ නැත්නම් ඒක නැගිටින්න අනිත් අය නැගිටින්නේ. ඒක තමයි කාය විවේකයෙන් ඉන්න පුළුවන් කියලා. ඒක අමතරව කියන කාරණා. ආරම්භයෙන් ආරම්භණයට වීර්යයෙන් යුතුව වැඩේට කටයුතු කරනවා. නිවර්ණය ආරම්භමක් තියෙන ඕනේ වැඩක් කරන්න ආරම්භයක් තියෙනවා. ආරම්භ ගන්න තියෙද්දී එහෙම බලන්න නැතන. ඒක නිසා නිවර්ණයට අවශ්‍ය ගුණධර්ම දිනු කරගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියලා ආරම්භමක් තියෙනවා. සාමූහ දන්න පස්ම අනිකට දුර කුසලයේ සම්මත මේක දෙවි පරාක්‍රමයක් දෙවියන් පැත්තකට දාලා දෙකින් විතර අයින් කරන වේගයක් නෙවෙයි මේක බදල දෙකම දෙකෙන් දෙකම ආකාණ්ඩලෙන් කරගෙන යන්න පුළුවන් වේගයක් සමාගයේ සුපතල ඇති වෙනවා ඊළඟට පරමීන සතිනේපත් වෙන සමන්නාල සෝබෝතී සතිමා ඒ මොකද ආමදෝ දක්වලා තියෙනවා සතියෙන් යොමු වෙන්නට ඕනේ මේ මානන් ධම්මෝ මොක්ඛස්සතිද ධර්මයේ අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ උපච්චිත සතිස්සයම් වික්‍රේ ධම්මෝ. සිහිය සම්මා සතිය දිනන කෙනෙකුට කෙනෙකුට ඒ නිසා සති මාසියෙන් මෙතන පරමයේ සතිනේකක් වෙන සමන්නාව. උත්සාහ උතුම්ම පරම වූ සති සම්මාපතිය යොදවන්නට ඕනේ. එහෙම දෙකේදී තව කොටසක් ඒකට අත්දලා තියෙනවා. පිටකටම් පිටින් බහත් සම්විචාරිතා අනිසයිතයි පදේ ඉපදේ කොට ඈත දෙයක් වුණා සීපත් ගන්න පුළුවන් කරපු දෙයක් තුන සීපත් ගන්න පුළුවන්. මේක මේ විතරම වැදගත් නැහැ මේ කතාව අදාළවන්නේ පෙර බව දකින්නට ආවම මේවා ගියවත් දකින්නට ආදී කරුණු සඳහා. කියලා කතා කරන පාඩම් කියන එක නේද? ඉස්සර කරපුවා මේක දකින්නට පුළුවන් සීකතිය. පෙර ආත්ම භාවය දකින්න ගන්න සම්මාසතිය සමානම දෙයක් නේද තිබෙනවා. ඒකට ඒකේ ප්‍රාණපති ගන්නේ නම් ඊයේ ඉඳලා හින්දා වැඩකට කරන්න පුළුවන් වෙන කෙනෙක් කියන කාරණාව ඊළඟට ප්‍රකාශ කරේ ඊළඟට සමාජයට භාවිතේ සමාජයක් නැත්නම් සිතේ නිරේ නැත්නම් සිත විවිධ ධර්ම පරාදුවනවා එයාට නිවන් යන්නේ නිසා හිත සමාධිමත් කරන්න ඕනේ සමාධිමත් කරන්න බහවනාව වලින් තමයි එතකොට මේකෙන් සමාධි ගන්න බැරිනාත්ම පහනා කරලා තියෙනවා සමාධිය ලබන එක තමයි එතකොට එහෙම නැති කෙනා එක එක හරි සමන්ත පුළුවන් හැටියට බහවනාවක් කරන්න ඕනේ නැත්නම් නිවන ලබන්න ඊළඟට පඤ්ඤෝතයන් දෙකේ ධම්මෝනායන් ධම්මෝදුප්පඤ්ඤාත පාත් නුවණ තියෙනවා නුවණ තියෙනවා නුවණ නැති කෙනෙකුට නිවන් දකින්නට බෑ අවස්ථාවන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න පුළුවන් කමක් නැහැ ප්‍රඥාව නුවණ නැති කෙනෙකුට ඒ නුවණින් තමයි දකින්නේ උද්‍යත් ධර්මය පඤ්ඤා සමන්නාලේ තිවින් නැතිවින් දක්නා නුවණ පංචස්කන්ධය තියෙන නැතිවින් දක්නට පුළුවන් ගතිය තියෙන තෝරන ඊට අමතරව අර මුත්තු පංචාකාරයන් පිටේ සම්මෝනික පංචසත්‍යනෝ ප්‍රපංච සමාධන සංස්කාරයේ ප්‍රමාදයේ කියන සංනා දිට්ඨි මාන ආදී ඒ සංඥාන්ගේ පිට ඈත්වෙන ඒ ප්‍රපංච නැති භාවයේ පිට ඇලෙන භාවයක මම මේ ඔක්කොම තමයි ඇති කරනවා. දැන් උදාහරණයක් මම කියන්න මේ කියන කතාව මම හොයාගන්නත් කියන කතාවනේ මේකට ඇති කරගන්නට ඒක උපකාර දීන් කියන පිළිතුරු දේශනාවෙන් මම මේ කතා. අපි මහාන වෙනකොට දැන් මහානේ ඔක්කොම දේවල් ලෞකික දේවල් ඔක්කොම දේවල් අත්හැරලා මහානේ මහන්නාට පස්සේ රාග සිතිවිලියම වනන් දේශ සිතිවිලියම වනන් මෝහ සිතිවිලියම වනන් මම නිකුවනේ ආ කොහේ ඔක්කොම දේවල් ලැත්තල්ලා විරාග සිතිවිලි ඇති කරගන්න දේශ සිතිවිලි ඇති කරගන්න මෝහ සිතිවිලි ඇති එහෙම නෙවෙයි රාගේ මේක රාග මේක දෝෂ මේක මෝහ දක්ේ දෙක රාගේ නැති කාණ දේශේ නැති කාණ මෝහේ නැති කාණ සිත පිළිසු සබා ගන්න ඒක මේ ඒ අදහස ආපු ගමන්න අර රාග දෝෂ මෝහ ආදී සංසාරේ ප්‍රමාදයේ තියෙන ප්‍රපංච ධර්ම පහම කපාරින්නවා. මේ මේ පරිසෝය ගන්නත් මම යන්නේ නිවන් අදුමාතෙන් සෝවාන් මාර්ග ඵලන සාර්ථක ගන්න. ඒ දිහා මාර්ග ඵල හරි ගන්න. මේක ලබන්නට නම් මේ වෙලාවෙම අර කිසිසම්ගේ මේ දැනුමුත්‍ය රතුන ගොලේ වාගේ මේ ආනියම ප්‍රසාරණය කළා හරියන්නේ නැහැ. නැත්තම් මේ ජීවිතය කියන එක තියාගන්න නෙවෙයි මම ජීවිතේ නැතුව මෛත්‍රී තියාගන්න. ඔක්කොම ලෝකේ ඔදීමයි ඔක්කොම සංනාව තියාගන්න කාරණා නෙවෙයි මම මේ කියන්නේ. ඒක නිසා මුලාවෙන්ද මේ මම යන ප්‍රශ්නාව දෙන්න පාන. අන්නෝලේ අදහස සමාජයේ සුදුසුල අධිකරගත්තොත් අවංකවම පහත් වෙන්න පුළුවන් ඔය අනවශ්‍ය රාගය කියනකොටම වහාම පිටිස්ස කරගන්න. ඉන්දියාවේ ආර්ථික ජීවිතය පිළිබඳව තනවාසේ දේවල් කියනකොට මොනවද ටිකක්. සාහාසි පිළිවි කාටවත් සංකේතයි කියන දෙයක් තමයි. ඕනෑම තරහට තියෙනකම් මම මේ නිවන් යනවා මම මේ සාහාසි පිළිවි සමංගේ පිට ප්‍රපෝෂණය කරන යන පොතේ ඒක නිසා මම මේක නැති කරගන්න ඕනේ. මම සාහන නැතුව අනිත්‍යයට මෛත්‍රී කරනවා. කියලා මේ මෛත්‍රී සිත් ප්‍රතිකරන්නේ මුලාවට පත් ගන්නත් මොලේ නැතුව ප්‍රඥාව දිනු කරන්නේ. ඒ අදහස ප්‍රතිකරගත්තොත් පහසෙන් මෙතනකට ප්‍රමාණයක් තියලා දෙනවා. අර නිත්‍ය පංචනාමස්ස කියන අදකින් එක තමයි ඒ සත්‍යය ටික ප්‍රපංච ප්‍රපංච ධර්මයන්ගේ ඈති ඉන්නට කැමැත්ත. ඒක තියෙනවා. ඒක වෙනස් තමයි ගන්නකොට මුක්කපංජරක් වෙනවා. ඒ ඒකත් ඒ ඒකේ වැඩිමක් දැන් ඒකට අස්තරවගේ කියන ආකාරයෙන් දැඩියාතාවනේ අර ප්‍රපංච ධර්මයෙන් නැතුව ජීවත් වීමට කැමැත්ත තියෙනවා. ඒ කුසිතේ කුසිතේ තියෙන ආකාරයෙන් වැඩලම හරි වශයෙන් සුඛපත් තියෙනවා. එතකොට ඒ විදිහට කටයුතු කරන කෙනාට නිවන් ලබන්න පුළුවන්. මම කියන්නේ අර අල්පේච්ච පහේ පසෝ කියන්නේ මොකද ලෝක විතර කලේ අර අපි කියපෝ අල්පේච්ච පහනේ නේ. අත්‍යස්සයන් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ මෛත්‍යත් විකෝපණේ සම්මත්තං කිංචේ ධම් පරිස්සං ඉදිකේ විකෝ අපිච්චෝ සමානෝ අපිච්චෝති මං ඥානියති නේ ඉච්ඡති සංසුත්තෝ සමානෝ සංසුත්තෝති මං ඥානියති නේ ඉච්ඡති ආදී වශයෙන් දක්වන එතන අල්පේක්ෂය කියන්නේ තමයි අල්පේක්ෂ විදිහට ජීවත් වෙනවා නමුත් ලෝක සත්‍ය මං අල්පේක්ෂ වශයෙන් ජීවත් වෙනවා කියලා දැනගන්න දැනගන්න ඕනේ කියන අදහස තමයි නැත්නම් ලෝක සත්‍යය තේින් දෙක කරන්නේ සංස්කෘතිය සමාන සමන්ගේ දෙක තුළ අර තීසම් පොඩ්ඩක්ගේ ආදී සංකෘත ධර්ම නැත්නම් ලදෙන් සත්‍යයන් මිස ආදී ගුණ ධර්ම තියෙනවා. නමුත් සංස්කෘතය සමන්ගේ සංස්කෘත බව තිබුණාට අනිත්‍යය මම සාමයේ විදිහට නොය කියලා දැනගන්නවට කැමති නැහැ. ඒකයි ඒක තමයි. මේකට පරිවිත තමන් ජීවිතෙන් තොරින ලෝක සත්‍ය දැනගන්නවට කැමති නැහැ තමන් ජීවිතෙන් ඉන්නවා කියලා. ඊළඟට අරගෙන දීර්ඝයෙන් යුතුව තමයි කටයුතු කරනවා. නිවන් යන්නට බලවත් උත්සාහයක් ඇතුව දැඩිව වීර්ය කරන ලෝක සත්‍ය මම මේ නරඹු වීර්යයෙන් යුතුව කටයුතු කරනවා කියලා දැනගන්නවට නෛත්‍යී ගැන තියෙනවා. අර කලින් කියපු හැම කරුණක්ම මේකට කියනවා බුදුහාමුදුරුවෝ. ඒක පළවෙනි බුදුහාමුදුරුවෝ කියේ ඒකම අවසානයේ කියන කරුණට විස්තර කරලා. ඊළඟට තමන්ගේ සිතේ සතිය තියෙනවා. ඊට සියයට සතිය දිනු කරගෙන ඉන්න පුළුවන් තමයි. අනිත් අයට මම මේ සතියෙන් යුතු පුද්ගලයෙක් කියලා දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. එතකොට පොරුවට සතියෙන් වැඩ කරනවා කියන එක ගැන හිතන්න පුළුවන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් ලෝකයට දෙන්න සතියෙන් යුතු වැඩ කරනවා කියලා ඒ අදහස තියෙන කෙනෙක් කරයිද? තමන සතියවත් ලෝක සත්‍යයට තියෙන කියලා පෙන්වන්න දෙන්නත් බැහැ. ඊළඟට සමාධි ස්වභාවය සමාධියේ පිටතට සමාධිමත් එකක් තියෙනවා. ලෝක සත්‍ය මගේ පිටතට සමාධියක් තියෙනවා කියලා දැනගන්නවට බලපෑ. ඒක නියම කියනවා. ඊළඟට තමන්ගේ පිටතට ප්‍රඥාව තියෙනවා. අනිත්‍යය මගේ මම මෙහෙම පාදමත් කෙනෙක් කියලා දැනගන්නවට බලපෑ. තමයි නිත්‍ය පංචවචනෝ මේ ප්‍රපංච ධර්මයන්ගෙන් නිදුණා නැත්නම් ප්‍රපංච නිරෝධයේ චිත්තම් පත්තංගති පරිදෙස් සංකේතයති මුච්චිතේ මේ ප්‍රපංච නිරෝධයේ චිත්ත බැසගන්නට ඕනෙම සුනේක පරිපූර්ණකම තියෙන නමුත් ලෝක සත්‍යයක දැනගන්න තවත් දැනගන්න මේ චිතේ මානම් දානෙන් తీරේ කිතුමයි බදනන්න ලෝකේ දැනගනී කියන එකට කිසිම සමස්තක් නෑ. ඉගෙන සමස්ත නැති වෙනකොට ඔහුගේ සිත තුළ තියෙන ස්වභාවය තියෙනවා. ඒ කෙනෙකුගේ සිත තුළයි එන්නේ තමන්ට මාර්ග පණවන්න ලබන්න පුළුවන්. තමන් හොවා දක්වන්නට මානෙන් කරුණු ඉදිරිපත් කරන යන කොටල ඇත්ත වශයෙන්ම මානෙ කියන මේ නීවරණ ධර්මයෙන් මේ නැත්නම් මේ ඒක ධර්මයෙන් ගැටගෙන සිටින්නේ. ඕ ඒක අයින් කර ගන්නාතෙක් ඒ විනාඩ කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මම මේ මාර්ග පණ ලැබලා තියෙනවා මම අනාගාමීලා ඉන්නවා මම ප්‍රාර්ථනා ඉන්නවා ඒ ආදී වශයෙන් යම් කෙනෙක් කියනවා නම් සම්පූර්ණයෙන්ම මේ කරුණ ගැන අවබෝධයක් නැතිකම නිසා හෝ නොදන්නාකම නිසා තියෙනවා වෙන්නත් පුළුවන් ඒවත් අත්යේ වශයෙන්ම තියෙනවා. නැත්නම් බොරුවට කියනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දුරට අල්පේච්චවන්න නිහතමානී වෙන්න තරම් වන්නේ. ඒකේ උසින් අදහස් ගන්න තමන් සතු දේවල් නැති කරගන්න කියන පුළුවන් තරම් ලෞකික සතු සම්පතිය දේවල් දිනු කරගන්න උත්සාහ කරගන්න ඕනේ උත්සාහ කළා දේවල් පරිභෝග කළාට පුළුවන් තරම් නිහතමානී ගුණය අල්පේච්ඡ භාවයේ ඇති කරගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ මේ කරුණ වලින් ඉතාමත් වැදගත් වන්නේ ජීවිතයේ පිටු කරගන්න ඒ අල්පේච්ඡ භාවයේ ඒ වගේම පුළුවන් තරම් දුරට සතුට සිටින් යුතු ජීවිතේ ගෙන යන පොදු පොරවන ඒ කියන්නේ සමාජයේ තියෙන ගුණ ධර්ම ගැන සිතක් කළා මත දැන් පංචින් පද්මන් පාර ආරක්ෂා කරන නැත්නම් මම උදේ දවස දෙවියන් වදිනවා නැත්නම් මම භාවනා කරනවා නැත්නම් මම සිල් ගන්නවා ආදී තමන්ගේ ගුණ ධර්ම ගැන සිතලා හරි ටිකක් හරි සතුට වෙන්න බලන්න නැත්නම් මම නිවන් මඟ ගමන් කරනවා කියන හරි සතුට වෙන්න බලන්න ඒ වගේ ලද දෙයින් සතුට වීම ගැන හිතලා මම මේ ලද දේ සතුට වෙනවා කියලා සතුට වන්නේ සතුට පහළලා ජීවිතේ කොටස කරන්නේ එතකොට බොහෝ දෙනෙක් සිද්දට සැනසීමක් සහනය මේ ජීවිතයෙන් ලබන්න පුළුවන් නිවන කෙසේද ඒ වගේම පුළුවන් තරම් දෙකට විවේකයෙන් ඉන්න කටයුතු කරන එක හොඳයි මා ඉස්සෙල්ලා කියලා දේවල් කරවලට මේ තරාවක් වගේ පුළුවන් තරම් දෙකට අර කාර්යය Tamange ඉතුරු කරගන්න විවේකයෙන් ඉන්නේ විවේක ඕනේන විවේක ප්‍රබහාරයෙන් සිටින විවේකයෙන් යුතු විවේකයෙන් නපුරෝ සිටින යුතු උද්‍යෝජනක පරිසම්මත් සංවේග කතං කතාවෝ හොති. මේ පිටත් කරනවා නම් හොඳයි හොඳයි කියන අදහසක් කටයුතු කරන්න පුළුවන් නම් මේක හොඳයි ජීවිතේ එකතු කරන්න. නිවන සඳහා ආරම්භන ලද ජීවිතයක් අවශ්‍යයි එක දෙවන කාරණාව මධ්‍ය පරමේන සතිනේපත් වෙන සමන්නාමක උදාවසුන් සත්මා සතිය දිනු කරගත්තේ තමයි ළඟට සමාහිත භාවයේ සමාධිමත් එකක් තිබෙන්න ඕන ඊළඟ එක ප්‍රඥාව තියෙන්න ඕන. මොන ප්‍රඥාවද පංචස්කන්ධයේ ඇතිවෙන්න තියෙන දක්නා ප්‍රඥාව. ඊළඟට මේ කෙලෙස් ප්‍රඥාන් නලවනලවා සිත තුළ ධානනවා වේලදින ආස්වාද විඳිනා කියන්නේ සංසාරයෙන් එක්කල් ඇති ඒ කෙලෙස් ධම්මයන්ගෙන් සිත මුදා ගන්න ඕන නිවන් යන්නට නම් විත්ත පංචරාමස්ස මේ ඒ පංච ධම්මයන්ගෙන් ඈත් සිත් ස්වરૂපයකට කැමැත්තක් තියෙනවා. රාග සිත් දෙකක් නැත්නම් රාග නැතිකමද කරන්නේ. ඊළඟට හිතට ගන්නත් නැහැ, ද්වේෂ නැතිකමද කරන්නේ. එතකොට මේ වාසික ගන්න දේවල් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට කටයුතු කරනකොට මේ සම්මිය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. නැත්නම් ඒකේලා තමයි යම් යම් අනුපාත මේ කර්මවලින් තියෙනවා ඒ වගේ දෙයකට ප්‍රාණය ඒකට ගැනීම තුළින් මේකට බහනා නිසි පරිදි කරගෙන ගියොත් මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් ඒ සියලුවත් කවදා හරි දවසක මම ලැබීමට එක පාරමී ප්‍රශ්නයක්වත් තියෙන්නේ. එසේ මේ අභිලාෂණය කරන මේ කියන සාස්නාන පිළිම ගන්න සම්බන්ධ වෙනවා. ඒක අපි ඉගෙන ගන්න දෙනවා පාසත්තාරුම් මතාලේ වහන්සේගේ මහින්දිකාපෙන් තමයි මූලික පාඩම් සම්ප්‍රදායන පාසත්තාරුම් මතාලේ වහන්සේගේ මහින්දිකා පුණ්‍යන් තමයි මූලික පාඩම් සම්ප්‍රදායන පාසත්තාරුම් මතාලේ වහන්සේගේ මහින්දිකා පුණ්‍යන් තමයි මූලික පාඩම් සම්මතන් මම පාන්ති පාඨයෙන් කන්නේ මාගේ සම්මේලනය මාගේ සමාගමකට සමාගමෝ සෝ ආනිපාන සත්‍ය ඉදම් මේ තුන්වෙනි මාසවස්නාවන් මොහොතෝ සම්බුද්ධා සම්මුච්චතු මෙබල සියලුම දුකන් සම්පූර්ණයේ ගෙමලේ රක්තසන් සේවා බලවත් සත්‍යවල් සානසෙන් යොමුසන් කිම්ලන් මේක සමේ ප්‍රාර්ථනා වේවා අභිවාදන සූනිස්සන නිත්‍යවත් ආපතරණ සත්තාරෝ සම්මාවත්තං තේයයි වන්නෝ සුඛං බලං ආවරණෝමේ සම්පත්තිය සංඝ සම්පත්තිය විචේයතෝ නිබ්බාන සම්පත්තිය විනාශේ සමිඤ්ඤතෝ සුඛ